උත්සාහය මාර සංග්‍රාමයක් මාර සටනක් සටනක් හැටියටයි හඳුන්වලා තියෙන්නේ. රාගාදී කෙලෙස් සමූහය මාර බලවේග හැටියට ඉදිරිපත් වෙලා නිවන් මඟ ආවරණය කරනවා. ඒක නිසා නිවන් බලාපොරොත්තු වෙන කෙනා ඒ බලවේග වලට යට නොවන අන්දමින් ඒ බලවේග හමුවේ නොසැලී සිටින අන්දමින් ඊට සුදුසු පැවැත්මක් සකස් කරගත යුතු බවයි බුදු පියාණන් වහන්සේ නිතර මතක් කර දෙන්නේ. දැන් අද අපි මේ මාතෘගත්තු ගාථා දෙකක් අර මාර බලවේග වලට යටවන අන්දමේ පැවැත්මත් ඒ බලවේග ජය ගන්න පුළුවන් අන්දමේ පැවැත්මත් විදහා දක්වන විදියේ ගාථා දෙකක් ඊට අදාළ නිදාන කතාවේ සඳහන් සිද්ධි වලිනුත් ඒ කාරණා හොඳට පැහැදිලි වෙනම ඇති. සේතව්‍ය නුවර හිටියා වෙළඳ සහෝදරයින් තුන් දෙනෙක් චූල කාල, මජ්ක්‍ධිම කාල, මහා කාල කියලා. මේ සහෝදරයෝ තුන් දෙනා ගෙන් බාලයාත් වැඩිහිටියත් දෙන්නා ඒ පළාත් වලට ගැල් වලින් කරත්ත වලින් බඩු අරගෙන ගිහිල්ලා ඒ පළාත් වල තියෙන බඩු ගෙනත් ආනයනය කරලා තමන්ගේ ප්‍රදේශයට ගෙන ආවහම ඒ මධ්‍යම කාලේ තමයි ඒවා විකුණන්නේ. ওই විදිහට වෙළඳ ව්‍යාපාරයක් කරමින් සිටියේ. පරක් මේ මහා කාලත් චූල කාලත් දෙන්න සවැත් නුවරට ගැල් 500ක් අරගෙන වෙනදාම ගියා ගිහිල්ලා ජේතවනාරාමේ කිට්ටුව ගැල් මුදලා ගැල් ලිහලා නවාතැන් ගත්තා. එදා හැන්දෑවේ ජේතවනාරාමයට මල් ආදී පූජා ද්‍රව්‍ය අරගෙන ශ්‍රද්ධාවන්ත පිරිස යනවා දැකලා මේ කොහෙද යන්නේ කියලා අහලා බණහන්න යනවායි කිව්වහම එහෙනම් මාත් යන්න ඕන බණහන්න කියලා හිතිලා තමන්ගේ සහෝදරයාට කියනවා මල්ලි මේ ගැල් ටික බලා ගන්න කරත්ත ටික බලා ගන්න මම බණ අහලා එනකන් කියලා ගියා බුදුරජාන් වහන්සේ බණ දේශනා කරන තැනට ගිහිල්ලා පිරිස් කෙළවර ඉඳගත්තා. බුදු පියාණන් වහන්සේ දුටුවා මේ මහා කාල උපාසකවරයා ඉඳ ගන්නවා දැකලා බුදු ප්‍රජානන් වහන්සේට පෙනුණා මහා කාල උපාසකගේ ඇතුළත ශක්තිය දැකලා බුදුරජාණන් වහන්සේගේ සාමාන්‍ය දේශනා ශෛලිය මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති අනුපිළිවෙල කතා මාර්ගය ඒ කියන්නේ දාන කතාවෙන් ආරම්භ කළා සීල කතා ඊළඟට දාන සහ සීලේ ආනිසංස වශයෙන් දෙව්ලොව උත්පත්ති ලබා ගන්න පුළුවන් බව සග්ග කතා ওই විදිහට ක්‍රමක්‍රමයෙන් ඒවා ආනිසංස පක්ෂියත් කියලා ඊළඟට කාමයන්ගේ වංචකාමයන්ගේ ආදීනවය නෙක්ඛම්මේ ආනිසංසය ඒවා ප්‍රකාශ කරනවා. අන්නේ අවස්ථාව වෙනකොට මහා කාල උපාසකුන් නැහෙට ගැඹුරු හැඟීමක් ඇති වුණා මේ ජීවිතයේ తත්වය ගැන මේවා හැමදාම මේ විදිහට තියාගෙන ඉන්න බෑ නේද? මේ ඔක්කොම අතහැරලා යන්න වෙනව නේද? පරලොව යනකොට මේ ධනයවත් මගේ නෑයෙන්වත් මා පිටිපස්සේ යන්නේ නෑ නේද? මට මේ ගිහි ජීවිතෙන් නැති වැඩේ මොකක්ද මම යන්න ඕන පැවිදි වෙන්න ඕන කියලා ඒ අදහස මහා කාල උපාසකතුමා තුල ඇති වුණා. ඉතින් අර බණහන පිරිස බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ගියාට පස්සේ මහා කාල උපාසකුන් නැහැ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිද්ද ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා කාගෙන්වත් අවසර ගන්න තියනවද කාටවත් කියලා එන්න තියනවද කියලා ඇහුවාම බුදුරජාණන් වහන්සේට පෙනෙන්නේ නැති අර බාල සහෝදරයාට කියාපු ඒ පැවරීම ඉන්නවා මගේ බාල සහෝදරයාගෙන් සමුගන්න ඕන කියලා ගිහිල්ලා ඒ බාල සහෝදරයාට කියන චූල කාලට කියනවා මේ ඔක්කොම සම්පත්තිය ඔන්න ඔයා බාර ගන්න කියලා. ඇයි ඔබ ගැන කියලා ඇහුවාම මම යනවා පැවිදි වෙන්න කියලා. ඉතින් නොයිකුත් ආකාරයෙන් පැවිදි වෙන්න එපා කියලා කියලා බැරි තැන එහෙනම් ඒ කැමැත්තක් කරන්න කියලා. ඉතින් මහා කාල උපාසකුන් නැහැ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වුණා. චූල කාලත් එක්තරා කපටි අදහසකින් කල්පනා කළා මමත් ගිහිල්ලා පැවිදි වෙලා අයියත් එක්කගෙන ආපහු එන්න ඕන කියලා අදහසින් එයාත් ගිහිල්ලා පැවිදි වුණා. ඉතින් මහා කාල උපාසක උන්නේ දැන් ඉතින් මහා කාල ස්වාමීන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබාගෙන බුදුරජාණන් වහන්සේගෙන් විදර්ශනාව පිළිබඳ ඒ කමඨහන් එහෙම ලබාගෙන දැන් කරන්නේ සෝසානික දුතංග කියලා කියන සුහනේ රාත්‍රී කාලයේ ගත කිරීමේ දැඩි භාවනා ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මේ මහා කාල හාමුදුරුව දැන් ඒ බණ භාවනා කරන සුහනේ මධ්‍යම රාත්‍රියේ ඒ කියන්නේ අනිත් හැමදෙනාම නිදාගත්තට පස්සේ විහාරයෙන් පිට වෙන්නේ ගිහිල්ලා මධ්‍යම රාත්‍රියේ සුහුනේ ගත කරලා අසුබ භාවනා වඩමින් ඊළඟට එළි වෙන්න කලින් නැවතත් එනවා විහාරයට මේ සෝන්පලු ස්ත්‍රිය කල්පනා කළා මේ කවුරු හරි එනවා ඇති මේ සොහනට මන් නැති අතරේ රාත්‍රියේ කියලා අල්ලගන්න බැරුව කවුද කියලා සොයාගන්න බෑ. පස්සේ මැදම රාත්‍රියේ එක දවසක් දා තමන්ගේ දූ දරුවනුත් එක්ක ඇවිල්ලා සොහනේ තිබෙන කුටියේ හැංගිලා පහනක් දැල්වගෙන හැංගිලා බලාගෙන හිටියා. ඉතින් තෙරුන් වහන්සේනව දැකලා ඉදිරියට ගිහිල්ලා වැඳලා ස්වාමින් වහන්සේද මෙතන මේ රාත්‍රියේ වැඩ ඉන්නේ කියලා ඇහුවාම එසේය කිව්වහම කියනවා මේ සෝහන් පළු ස්ත්‍රිය මේ සෝහනක සිටින සංඝයා වහන්සේ කෙනෙක් විසින් රැකිය යුතු යම්වත් පිළිවෙත් කොටසක් තියෙනවා කියලා මහා කාල ස්වාමීන් වහන්සේත් ආඩම්බර නොවි මොකටද මට කියන්න එන්නේ කියලා එහෙම කියන්නේ නැතුව මොනවද උපාසිකාවේ වත් පිළිවෙත් කියලා ඇහුවා. එතකොට කියනවා සෝහනක වාසය කරන සංඝයා වහන්සේ කෙනෙක් විසින් සෝහන් පළු අයට සෝහන් පාලක අයට දන්වන්න ඕන සෝහන පාලනය කරන ඒ පිරිසක් ඉන්නව නම් කෙනෙක් ඉන්නව නම් ඒ තැනැත්තට හෝ තැනැත්තියට කියන්න ඕන. ඒ වගේම විහාරයේ නායක හාමුදුරන්ට කියන්න ඕන. දම්පතියට කියන්න ඕන. මොකද ඒකේ අදහස සමහර හොරු ieval බිඳලා ගෙහිමියන් පිටිපස්සෙන් එළගෙන එනකොට බඩු දාලා යන සොහොනේ. එතකොට මේ මිනිස්සු ඇවිල්ලා කරදර කරනවා අර සංඝයා වහන්සේලාට. අන්න ඒක වළක්වා ගන්න අර කට්ටියගේ සාක්ෂිය වුණා නිසා ඒක කරන්න. ඊළඟට තවත් මොනවද කළ යුතු අත්පිළිවෙත් කියලා ඇහුවාම සෝනේ වාසය කරන සංඝයා වහන්සේ කෙනෙක් විසින් මස් මාංශ බැදුම් පිලිසුම් ආදී දේවල් ගත යුතු නෑ. ඒ කියන්නේ අර අමනුෂ්‍ය උපද්‍රව වලට ලං නිසා වෙන්න ඕන. ඒ වගේම ඊ타ත්ම වීරයවන්තව දවල් කාලේ නොනිද වීරයවන්තව ඒ කටයුතු කරන්න ඕන කියලා හරියට කමටහනට අදාළ ටිකක් කියන්න වගේ ඒ තැනැත්තිය මේ ස්වාමින් වහන්සේට කිව්වා ස්වාමීන් වහන්සේත් බොහොම හොඳයි කියලා එක පිළි අරගෙන කිව්වා. ඒ වගේම මේ තැනැත්තිය කියා හිටියා යම් හේකින් යම් විදියකින් ඔබ වහන්සේ මේ මේ සුහුණේදී බලාපොරොත්තු වෙන තත්වයට පැමිණියොත් මම ඒ එදාට ඒ ගේන මලමිනියට විශේෂ සත්කාර කරලා ඒ මලමිනිය දමන කටයුතු කරනවායි කියලා ඒ විදිහටත් උනන්දු කළා. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් කිව්වා යම්කිසි හොඳ රූපාරාමණයක් ආවහම මට දන්වන්නේ කියලා මේ විදිහට දැන් ඉතින් දිනපතා සෝහනෙට ගිහිල්ලා රාත්‍රියේ භාවනා කරනවා. එක දවසක් දා ඒ සවැත් නුවර එක්තරා එක ගෙදරක දැරියක් හවස් වරුවේ හදිසියෙම ආබාධයකින් කලුරිය කළා. ඒ නෑයන් ශරීරය ගෙනත් දුන්නා, මල සිරුර ගෙනෑවා, දර තෙල් ආදියත් සමගම ඒ වගේම අර දවන කුඩියත් අරගෙන ඇවිල්ලා දුන්න අර සෝන් පළු ස්ත්‍රියට සිරුර දැවීමේ කාර්යය භාර කළා. සෝන් පළු ස්ත්‍රියත් අර වස්ත්‍රය ඉවත් කරලා බලනකොට ඊ타මාත්ම ශෝභමාන ස්වරූපී දැරියක් මෙන්න මගේ ස්වාමින් වහන්සේට පෙන්වන්න හොඳ අරමුණක් කියලා ගිහිල්ලා ස්වාමින් වහන්සේට වැඳලා ආරාධනා කරනවා මේ විදිහේ රූප ආරම්මණයක් ඇවිල්ලා ඉන්නවයි ඇවිත් බලන්නේ කියලා. ස්වාමීන් වහන්සේත් ඇවිල්ලා ඒ වස්ත්‍රය ඉවත් කළා. හිස සිට දෙපතුල දක්වාම බලලා ඊ타මත්ම ස්වරූපී ස්වර්ණ වර්ණ රන්වන් ශරීරයක් මේක ගින්නට දාලා ලොකු ගිනි දැල් එහෙම වදින වෙලාවට මට ඇවිල්ලා කියන්න කියලා Taman භාවනා කරන තැනම ගිහිල්ලා ඉඳගත්තා. ඊළඟට අර තැනැත්තියත් අර දරසෑයට දාලා ලොකු ගිනි දැල් වදින වෙලාව වෙනකොට ගිහිල්ලා ස්වාමින් වහන්සේට ආරාධනා කළා. ස්වාමින් වහන්සේත් ඇවිල්ලා බලනකොට අර තියුණු ඒ සුරූපී බව දැන් විරූපී වෙලා අත්පා හැකිලිලා ගිහිල්ලා එල්ලෙනවා. හරියට අර කබර එළදෙනක් එහෙම නැත්නම් පාඩ එළදෙනකගේ වගේ ලොකු පුල්ලි නළල හිටන් ඔක්කොම හම ගිහිල්ලා ඒ විදිහටම විරූප වෙලා ඊළඟට උන්වහන්සේ මේක දැකලා මේ දැන් මේ දකින කෙනෙකුට සෑහීමකටපත් නොවන තරම් සුරූපී රූපයක් දැන් මේ තරම් විරූපී වෙලා තිබෙනවා සංස්කාරවල ස්වභාවය මේක නේද කියලා තමන් ඒ භාවනා කරන තැනට ගිහිල්ලා විපස්සනාවට හැරෙව්වා ඒක. ඒ අවස්ථාවේ උන්වහන්සේගේ සිහියට නැගුණේ දැන් මේ පින්නතුණුත් ඔය නිතර අහන මල ගෙදරවල් වල චාරිත්‍රයක් හැටියට සජ්ජායනා කරන ගාතාවයි අනිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං භූප සමෝ සුඛෝ සියලු සංස්කාරයෝ අනිත්‍ය සංස්කාරයෝ ඒකාන්තයෙන්ම අනිත්‍ය ඉපදීම නැතිවීම යන ස්වභාවය ඇත්තාහ ඒවා ඉපදී නැති වීයෙත් නිරුද්ධ වීයෙත් ඒවාගේ සංසිඳීමම සැපයකි සැපයයි කියනන්නේ අදහසයි එතන තියෙන්නේ ඒ ගාථාව මෙනෙහි කරමින් අර අසුභානාව දැඩිසේ වඩලා සිව්පිලිසෙන් ව්‍යාපත් අරහත්ත්වයට පැමිණියා. එතකොට ඒ මහා කාල මහරහතන් වහන්සේ තත්ත්වය ලැබුවට පස්සේ නබෝ කලකින් වගේ බුදු පියාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක මේ මහා කාල ස්වාමීන් වහන්සේ චූල කාල ස්වාමීන් වහන්සේත් ඇතුළු සංඝ පිරිසක් එක්ක සේතාව්‍ය නගරයට වැඩම කළා. සේතාව්‍ය නගරයට වැඩම කළා සිංසපාවණිය කියන ස්ථානයේ වැඩ හිටියා. මේ ආරංචිය බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක වැඩියයි කියන ආරංචිය අර මහා කාල ස්වාමීන් වහන්සේලාගේ චූල කාල ස්වාමීන් වහන්සේලාගේ ගෙවල් වල අයට දැනගන්න ලැබුණාම චූල කාල ස්වාමීන් වහන්සේගේ භාර්යාවන් කල්පනා කළා දැන් ඉතින් අපි මේ අපේ ස්වාමි පුරුෂය අල්ල ගන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේට ඊළඟ දවසට ධනට ආරාධනා කළ සංඝයා වහන්සේලාත් එක්ක එතකොට සාමාන්‍ය සිරිතක් තිබෙනවා නුපුරුදු ප්‍රදේශයක බුදුරජාන් වහන්සේට ධනට ආරාධනාවක් පැමිණියාම අසුන් පනවන්න කලින් යම්කිසි භික්ෂුවක් යවනවා. ඉතින් මහා කාල ස්වාමීන් වහන්සේ චූලකාල බැරියා චූලකාල හාමුදුරුවෝ ඇරියා අසුන් පනවන්න. එතකොට ඈතදී මේ චූලකාල හාමුදුරුවෝ වෙනව දැකලා අර අතීත ඒ කියන්නේ මෙතන කියවෙනවා ඒ ඉන්දියාවේ බහුභාර්යා සේවනයේ තිබුණු බව මේ පින්නතුන අහලා ඇති. මේ චූලකාලට භාර්යාවන් දෙදෙනෙක් හිටියයි මධ්‍යම කාලට හතර දෙනෙක් හිටියයි මහා කාලට අට දෙනෙක් හිටියයි කියලා ওই විදිහටයි දැක්වෙන්නේ. කොහොම නමුත් ඉතින් චූල කාල හාමුදුරුවන්ගේ කලින් ඔකට කියන පුරාණ දුතියකා පැරණි භාර්යාවන් දෙදෙනා තමන්ගේ සේවක සේවිකාවන් එකතු වෙලා එකතු කරගෙන මේ අසුන් පැනවීම වෙනුවට නොයෙකුත් විහිළු තහළු කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ නියමාකාරයෙන් අසුන් පැනවීම වෙනුවට ලොකු හාමුදුරන්ට පැනවිය යුතු ආසන වෙනුවට එතන මිටි ආසන පනවන. ওই විදිහට කරනකොට මියා චූලකාල හාමුදුරුවෝ කියන ඔහොම නෙවෙයි මෙහෙම කරන්න කියලා. එතකොට කවුද පැවිදි කරේ? කාගෙන් අහලාද පැවිදි වුනේ? Tamanට බැරිද මේ ආසන පනවන්න කියලා විහිළු තහළු කළා. අන්තිමට සිවුරු ඇදලා, සිවුරු ගලවලා දාලා, සුදුරේදී අන්දවලා ඔළුව උඩ මල් පොකුරකුත් තියලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරගෙන එන අපි ආසන පනවන්නම් කියලා යැව්වා. ඔන්න එතකොට චූලකාල උපාසක වුණයි දැන්. චූලකාල උපාසක වුණයි ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා වඩම්මගෙන ආවා. ඇවිල්ලා එදා ඉතින් දානේ වළඳනවා. දානේ වළඳලා ඉවර වෙනකොට මහා කාල ස්වාමින් වහන්සේගේ අර භාර්යාවන් කල්පනා කරනවා දැන් මේගොල්ලෝ මේගොල්ලන්ගේ ස්වාමි පුරුෂය අල්ලගත්තා අපිත් අපේ ස්වාමි පුරුෂය අල්ලගන්න ඕන කියලා. ඒගොල්ලෝ ඊළඟ දවසේ බුදුරජාන් වහන්සේ අතුරු සංඝ පිරිසට ආරාධනා කළා. නමුත් ඊළඟ දවසේ අසුන් පනවන්නේ ඇවුනේ වෙන හාමුදුරු කෙනෙක්. ඒ අයට අවස්ථාව ලැබුණේ නැහැ. බුදුරජාන් වහන්සේත් සංඝයා මහා කාල ස්වාමීන් වහන්සේත් ඇතුළු ඒ සංඝයා වහන්සේලා එතෙන්ට වැඩම කළා. දානේ වළඳලා ඉවරනකොට මේ භාර්යාවන් ඉදිරියට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ ඉස්සෙල්ලා වඩින්න මේ මහා කාලහාමුදුරුව අපට අනුමෝදනම් බණ ටිකක් කියලා යයි කියලා. බුදුරජාණන් වහන්සේ තාම හොඳයි කියලා බොහොම හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක පිටත් වෙලා වැඩම කළා. ටිකක් ගමෙන් ඈතට වඩිනකොට ගේට්ටු හරියේ හරියට වඩිනකොට සංඝයා වහන්සේලා කසුකුසුවක් වගේ කතා කරනවා මේ මොකද මේ බුදුරජාණන් වහන්සේ කළ වැඩේ තේරුම මේක දැනගෙනද නොදැනගෙනද චූල කාලේ ඊයේ ගිය නිසා මේ මහාන කමක් නැති කරගත්තයි අද යන්තම් ඒක වෙන කෙනෙක් ගිය නිසා ඒ අවස්ථාවෙන් බේරුණයි දැන් මේ මහා කාල හාමුදුරන්ට මොනව වේද දන්නේ නැති චූල කාලට භාර්යාවන් දෙදෙනයි හිටියේ මහා කාලට අට දෙනෙක් ඉන්නවා අට දෙනෙක් ඔන්න ওই දේ ඒ අය අතර කතාවක් යනවා මහා කාල ස්වාමීන් වහන්සේ නම් මහා කාල හාමුදුරුව නම් බොහොම සිල්වන්ත හොඳ කෙනෙක් කියලා පේනවායි කියලා. බුදුරජාණන් වහන්සේ මොනවද මහණෙනි කතා කරන්න කියලා ඇහුවාම මේ කතන්දරේ කිව්වහම කිව්වා නුඹලා හිතනවද චූල කාල වගේද මහා කාල චූල කාල හරියට පර්වත බෑවුමක කඳු බෑවුමක තියෙන දුර්වල ගහක් වගේ කුණාටුවෙන් එකපාරටම ඇදගෙන වැටෙනවා මහා කාල මගේ පුත්‍ර මහා කාල එහෙම නෙවෙයි ඝන ශෛල පර්වතයක් වගේ කියලා චූල කාල නිතරම සුභ අරමුණු වඩමින් හිටියේ මහා කාල අසුභ අරමුණු වඩමින් හිටියේ කියලා අන්නේ කාරණේ පැහැදිලි කිරීම වශයෙන් තමයි අපි අර මාතෘකා හැටියට ලැබූ ගාථා දෙක දේශනා කොට වදාළේ සුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු අසංවුතං භෝජනම්හි අමත්තඤ්ඤුං කුසීතං හීන වීරියං තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං දුබ්බලං සුභ අරමුණෙහි අනුව දකිමින් ඒ කියන්නේ සුභ අරමුණු මෙනෙහි කරමින් සුභානුපස්සින් විහරන්තං ඒ විදියට ජීවිතය ගෙන යන්නා වූ ඉන්ද්‍රියන් පිළිබඳව අසංවරව ඉන්ද්‍රියේසු අසංගූතං වෝචනම්මි අමත්තඤ්ඤුං ආහාරේ පමණ නොදැන පමණ නොදැන ආහාර ගනිමින් පමණට වඩා ආහාර ගනිමින් කියන එකයි වෝචනම්මි අමත්තඤ්ඤුං ඒ වගේම කුසීතං හීන වීරියං කොහොම අලසව වීරිය නැතිව සිටින පුද්ගලයාව සිටින භික්ෂුවව තං වේ පසහති මාරෝ වාතෝ රුක්ඛං දුබ්බලං මාර්යා ඒ ඒබඳු භික්ෂුව තමන්ගේ වශයට ගන්නවා එහෙම නැත්නම් මැඩලනවා පරදනවා හරියට අර දුර්වල ගසක් කුණාටුවෙන් ඇදගෙන වැටෙනවා වගේ. ඔන්න ඊළඟට අනිත් පැත්ත කියනවා අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංගුතං භෝජනම්හිච මත්තඤ්ඤුං සද්ධං ආරද්ධ වීරියං තං වේ නප්පසහති මාරෝ වාතෝ සේලං වපබ්බතං නමුත් අනිත් අතට අසුභානුපස්සනාව අසුබ කර්මස්ථානීය වඩමි වාසය කරන ඉන්ද්‍රියන් පිළිබඳව අසකන්නාසය දිව කය සිත කියලා කියන මෙන්න මේ ඉන්ද්‍රියන් 6 පිළිබඳව නිතර සංවරව සිටින ඉන්ද්‍රියේසු සුසංගුතං භෝජනම්මිච මත්තඤ්ඤුං ආහාර පිළිබඳව ඒ කියන්නේ පමණ දැන ආහාර ගන්නා වූ ඒවා පිළිබඳව හොඳ ප්‍රත්‍යවේක්ෂා කරලා ප්‍රමාණයට ආහාර ගන්නා වූ ඒ වගේම සද්ධං ආරද්ධ වීරියං හොඳට ශ්‍රද්ධාව ඇති අනුමන ලද වීරිය ඇති භික්ෂුවව තං වේ නප්පසහති මාරෝ මාර්යාට යට කරන්න බැරිය ඇද දමන්න බැරිය හරියට වාතෝ සීලංග වබ්බතං කොයිතරම් කුණාටු හැමුවත් ශෛලමය පර්වතයක් නොසැලී සිටින්නා වගේ කියලා ඔයගති ගාථාව දේශනා කළා. සංඝයා වහන්සේලාට ඒ අවස්ථාව වෙනකොට ඊළඟට බලමු අර දාන gedere මොනවද වෙන්නේ කියලා. අර භාර්යාවන් අට දෙනා අර චූලකාල වගේ හිතාගෙන මේ මහා කාල ස්වාමීන් වහන්සේටත් විහිළු කරන්න පටන් ගත්තා. කාගෙන් අහලද පැවිදි වුණේ? දැන් ඉතින් හොඳයි ගිහි වෙන්න කියලා ඔන්න සූදානම් වුණා සිවුරු හැම ගලවන්න. ඒ වෙලාවේ මහා කාල ස්වාමීන් වහන්සේ ඒ හිටි ආසනේ නැගිටලා ශාලාවේ කැණි මණ්ඩල කියලා කියන්නේ මුදුන් වහල පලාගෙන ඉරදීෙන් අහසින් පැන නැගිලා ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ හරියටම එතන කියන්නේ ගාථාව ඉවර වෙන අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේගේ පාවෙන්දලා පාළඟේ වැඳ වැටුණා කියලා. එතකොට හරියටම මේ ගාථාව කියනවත් එක්කම ඒ කාරණේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ අන්දමින්ම මායාට යට නොවන බව ඔප්පු වුණා. ඒ ගාථාව අහලා බොහෝ දෙනා සුවාන් ඵලයට පැමිණිය බවත් සඳහන් වෙනවා. ඔන්න ඔය විදිහට කතාන්තරයක් මෙතන තිබෙන්නේ මේ ගාථා දෙක ආශ්‍රිතව දැන් අපි බලමු මේ ගාථාවල් වලින් අපට ධර්මානුකූලව ගත හැකි මේවා යති වටිනාකම. දැන් කල්පනා කරලා බලනකොට මේ මහා කාල උපාසකතුමාගේ චරිතය තාමත්ම උදාර චරිතයක්. මේ මහා කාල ස්වාමින් වහන්සේගේ උදාර චරිතය වඩාත් කැපී පෙනෙන්නේ අර චූල කාල හාමුදුරුවන්ගේ චරිතයට සම්බන්ධ කරලා බලනකොටයි. ඒකයි මේ ගාථා දෙකේ තියෙන සම්බන්ධය ගන්න තියෙන්නේ ඒ විදිහටයි. ඊළඟ ටිකක් කල්පනා කරලා බලමු මේ මහා කාල ස්වාමීන් වහන්සේගේ උදාර චරිතය සකස් වුණු ආකාරය. මේ මහා කාල ස්වාමීන් වහන්සේ එතකොට ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේගේ බණ අහන්න ගියේ ඒ උපාසකයෙක් හැටියට මහා කාල උපාසකවරයා පළමුවෙනි වරට බුදුරජාණන් වහන්සේ බණ දේශනා කරන තැන ගිහිල්ලා ඉඳගත්තේ පිරිස් කෙළවර මොනවද මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කියලා දැනගන්න මූලික අදහස ඇතිවයි. නමුත් බුදුරජාණන් වහන්සේ අර කොයිතරම් විහිසක් එතන හිටියත් උන්වහන්සේට පෙනුණා මේ මහා කාල උපාසකවරයා එහෙම නැත්නම් මේ වෙලෙන්දාගේ ඇතුළත තිබෙන ශක්තිය දැකලා ඒක නිසා තමයි අර විදියට සසර කලකිරෙන විදියට කාමයන්ගේ ආදීනව දක්වා ඒ විදියටම දාන කතාවෙන් කතාව නැත කරන්නේ නැතුව එහෙම නැත්නම් වලින් දෙක් නිසා අර්ථ ක්‍රමය ගැන එතනින් කියලා නවත්තන්නේ නැතුව ඒ විදියට බුදුරජාණන් වහන්සේ අනුපිළිවෙල කතාවෙන් කාල උපාසක දැනට සසර කල කිරීම ඇති වෙන අන්දමට ධර්මය දේශනා කළේ. ඉතින් මෙන්න මේ කාරණය ගැනත් අපි කල්පනා කරන්න ඕන. දැන් මේ කාලේ ඇතම් කෙනෙකුගේ මතයක් තිබෙනවා මේ අසුභ භාවනාව, විදර්ශනා භාවනාව ආදී ගිහි පින්වතුන්ට සුදුසු නෑ. එහෙම නැත්නම් මේ නිවන කියන එක ඒවා බොහොම ඈත තිබෙන දේවල්. ওই විදිහට කල්පනා කරනවා. ඒ වෙනුවට ගිහි පින්වතුන් විසින් සමාජික ආර්ථික ওই විදිහේ දේවල් පිළිබඳව විතරයි සැලකිය යුත්තේ කියන ඔහොම අදහසකුත් යනවා. නමුත් අපට පේනවා බුදු පියාණන් වහන්සේ ඒ අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයක පමණක් ලැබිය හැකි නිවන් දැකීමේ නිවන් ප්‍රත්‍යක්ෂ කිරීමේ සසර දුකින් මිදීමේ අවස්ථාව ඒ සඳහා ශක්තිය ඇති සංසාරික බුද්ධිය මූකුරාගිය ඕනෑම තරමක ඕනෑම කෙනෙකුට දිය හැකි බව ලබා දිය හැකි බව මේ බුදුරජාන් වහන්සේගේ දේශනා විලාසයෙන් අපිට හිතා ගන්න පුළුවන් වෙනවා. එතකොට අර මහා කාල උපාසකුන් නැහැ ඇවිල්ලා අවසර ඉල්ලුවාම පැවිදි වෙන්න බුදු පියාණන් වහන්සේ ගිහිල්ලා අවසර ලබා ගන්න කිව්වේ අර කියාපු අර බාල සහෝදරයාගෙන් පමණයි. වෙන 아무තු දෙයක් මෙතන කියවිලා නැහැ. ඉන් අපට පේනවා එතකොට එන සමාජික ආර්ථික ගැටලු තත්ත්වයක් බුදුරජාන් වහන්සේ ඒකට ඉදිරිපත් කළේ නැහැ. ඉතින් මේක සමහර විට මේවා පිළිබඳව විවේචනාත්මකව කියන්නත් ඉඩ තිබෙනවා. නමුත් අපට හිතා ගන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපත්තිය නම් ඇඳුමේ පමණට ශරීරය කැපීම නොවේ. ඒ වැඩෙන ප්‍රමාණයට අනුව ඒ අයගේ චරිත සිත දියුණු වෙන ප්‍රමාණයට අනුව ඒකට නිසි මාර්ගයට යොමු කිරීමයි. ඒක නිසා අර ලොකු වෙනද දැන් මේ කාලේ හැටියට කියනවා නම් මේ මහා කාල උපාසකවරයා පැවිදි වෙන්න කලින් ලොකු ව්‍යාපාරිකයෙක් කොටිම කියතොත් දැන් සීමා සහිත මහා කාල සහ සහෝදරයෝ කියලා කියන්න පුළුවන් තරම් විශාල ව්‍යාපාරයක් හිමිව සිටි කෙනෙක්. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ මොන හේතුවකින් හෝ එතනදී ආර්ථ ක්‍රමයට අදාළ දාන කතාවෙන් අතර කළෙත් නැහැ. ඒ වෙනුවට තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්න දේවල් විතරක් කියන්න පටන් ගත්තේ නෑ. හිත යෙදුවේ මහා කාල උපාසකතුමා ගැනයි නමුත් කිව්වේ දේශනා කළේ නිවනට අදාළ දේවල්. අන්න ඒ විදිහට මේවා ගැන අපි කල්පනාකාරී වෙන්න ඕන. මොකද මේ බුද්ධ දේශනාවක තිබෙන පරමාර්ථය පිළිබඳව නොයෙකුත් විදිහේ මතිමතාන්තර මේ කාලයේ තිබෙන නිසායි. ඉතින් ඒ විදිහට ඊළඟට අපි බලමු මේ මහා කාල උපාසකතුමා ගේ ජීවිතය පරිවර්තනය සිද්ධ වුණු ආකාරය අර විදිහට පැවිදි වෙලා ගැඹුරු අදහසකින් මේ ගැඹුරු අදහස පවා අපි නිතර මතක් කරගත යුතුයි ඕනෑම ව්‍යාපාරිකයෙකුට මහා ධනවන්තයෙකුට පවා යම්කිසි ආකාරයකින් මේ අවබෝධය එනවා මහලු අවස්ථාවේදී මරණාසන්න අවස්ථාවේදී මේ ඔක්කොම අතහැරලා යන්න වෙනව නේද මා පිටිපස්සේ මේ එකක්වත් අරගෙන යන්න බැරි නේද කියලා අන්නේ විදි හැඟීමක් එනවා එතකොට පහුවෙලා වැඩි නමුත් මහා කාල උපාසකතුමාට ඒක කල්ැතිව වැටහිලා තමයි ඊළඟට ඒ සියලුම ධනස්කන්ධය ඒ ගෙවල් දොරවල් ඔක්කොම ඇතෑරලා ගිහිල්ලා පැවිදි වුණේ. එහෙම පැවිදි වෙලත් බුදුරජාණන් වහන්සේගෙන් මේ විදර්ශනාවට අදාළ උග්‍රම ප්‍රතිපatti පිළිබඳ ඒවා උපදෙස් ලබාගෙන තමයි ඒ කටයුතු කරන්න පටන් ගත්තේ. ඊළඟට අර සෝහනේ ගත කළ උත්සාහවන්ත වීරියවන්තව රෑ නිදි නැතිව දැඩිව භාවනා කළ ආකාරය අර සෝහන් පළු ස්ත්‍රියගෙන් නිහතමානී වේ උපදෙස් ලබාගෙන තමන්ගේ පැවිදි ජීවිතයේ පරමාර්ථය ඉෂ්ට කරගත්තා මහා කාල ස්වාමින් වහන්සේ. එතකොට ඒ උන්වහන්සේගේ දීප්තිමත් චරිතය ගැනයි බුදුජානන් වහන්සේ අර දෙවෙනි ගාථාවේ පෙන්වුවේ අසුභානුපස්සින් විහරන්තං ඉන්ද්‍රියේසු සුසංමුතං භෝජනම්මිච මත්තඤ්ඤුං සද්ධම් ආරද්ධ වීරියං කියලා ඒ විදිහට දැක්ුවේ. එතකොට එතන කාරණා පහක් කියවෙනවා. එක අසුභානුපස්සනාව, දෙක ඉන්ද්‍රිය සංවරය, තුන පවන දන ආහාර ගැනීම, හතර ශ්‍රද්ධාව, ඊළඟට පස්වෙනි එක අරඹන ලද වීරිය ඇති බව. ওই විදිහට ඒ කරුණු පහ තිබෙන කෙනෙක් මායාගේ බලවේගයට යටත් වෙන්නේ නැත කියලා. එතකොට rahat වුණා පමණක් නෙවෙයි අර තමන්ගේ අතීත භාර්යාවන් පැරණි භාර්යාවන්ගේ ඒ බලවේග වලිනුත් මිදුණා. මහා කාල ස්වාමින් වහන්සේ. මහා කාල ස්වාමින් වහන්සේගේ ආදර්ශවත් චරිතයට පිටපසින් තිබෙන අර චූල කාල හාමුදුරුවන්ගේ චරිතය ගැන හිතලා බලනකොට ඒක ඒ අනිත් පැත්ත. පැවිදි වුණෙත් තරාවි දෙක දූෂිත අදහසකින් තමන්ගේ සහෝදරියත් අරගෙන ආපහු එන්න ඕන කියලා. ඊළඟට පැවිදි වෙන මොකද්ද කරපු භාවනාව? gedara ගැන, අමුදරුවන් ගැන. ඒකයි භාවනාව. සුභ අරමුණු. සුභ අරමුණු කියලා කියන්නේ කෙනෙකුගේ ශාරීරිය පිළිබඳව තිබෙන සුභ අරමුණු, සුභ ස්වභාවය. දැන් මහා කාල ස්වාමින් වහන්සේ අර භාවනාව සඳහා යොදාගත්තේ සුරූපී දැරියකගේ සිරුරකුයි. සාමාන්‍යයෙන් කෙලෙස් වඩවන ශරීරයක් මුල් කරගෙන ඒ තරම් උග්‍ර විදියට ඒ සංසාරයේ මේ මේ බණ භාවනා වඩපු කෙනෙක් වෙන්න ඇති. ඒක මුල් කරගෙන අර දුටුවේ මේවායේ අනිත්‍ය ස්වභාවය සිහි කළා. ඒ විදිහටයි රහත් උනේ. ඒකට මහා කාල ස්වාමීන් වහන්සේට රහත් වෙන්න උපකාර වුණේ අර සුරූපී දැරියකගේ මල සිරුරකුවේ. මේ වෙනුවට මේ චූල කාල භාවනාව හැටියට කරේ තමන්ගේ ගෙදර ගැන, අඹු දරුවන් ගැන හිතමින් හිටියා. ඒ වගේම අනිත්‍යවත් කුසීත බව, වමන නොදැන ආහාර ගැනීම ওই කාරණා නිසා තමයි අර විදිහට ගිහි බවටපත් වෙලා ඊ타ත්ම ජීවිතයේ ඒ විදිහේ පරිහානි තත්වයකට වැටුනේ. අන්න ඒක අනුව අපට හිතා ගන්න පුළුවන්. එතකොට මේ කථාන්තරයෙන් නිවන් බලාපොරොත්තු වෙන කෙනාට ඉදිරිපත් වෙන ගැටලු මාර බලවේග මොනවද? ඒවා ජය ගන්න ආකාරය මොනවද කියන එක දැක්වීමටයි බුදු පියාණන් වහන්සේ මේ පුදුමාන්ද මේ වටිනා උපමා දෙකකින් මෙතන දුර්වල ගසක් කුණාටුවෙන් ඇදේ වැටෙන්න වගේ අනිත් එක මහා ශෛල පර්වතයක් කුණාටුවට ඔරොත්තු දෙන්න වගේ ওই විදිහට දක්වලා තිබෙනවා. ඊළඟට ඒ වගේම අපි ටිකක් කල්පනා කරලා බලමු අර මහා කාල ස්වාමින් වහන්සේ රහත් වීම සඳහා උපකාර කරගත්තු ගාථාව ගැන මේක හැම පින්වතුන් මේක හොඳට අහලා තිබෙනවා මේ කාලේ නම් ඒක අපි චාරිත්‍ර වශයෙන් මලගෙදරක දේශනා කරන එකක් චාරිත්‍ර මාත්‍රයක් විතරයි ඒ වගේම වෙනත් විදිහකින් බලනවා නම් හරියට මේ ජීවිතය නැමැති ශෝකාන්ත නාට්‍යයේ අවසාන ජවනිකාවේ කෙරෙන පසුබිම් ගායනයක් පමණයි අනිච්චාවත සංඛාරා උපාද බය ධම්මිනෝ uppajjitwa niruddhanti te sanghoopa samo sukhoka කියලා ඉතින් අර මල ගෙදර කටයුතු කළා කිසිම අමුත්තක් නැතුව ආපසු වෙනවා ගෙදර ඒ කියන සංග්‍රහයමත් ඒ වින බලාපොරොත්තු වෙන. ඔන්න ওই විදියටයි දැන් මේ මල ගෙදරක චාරිත්‍රයක කොටසක් පමණයි දැන් අනිච්චාවත සංඛාරා කියන ගාථාව. නමුත් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් මේ ගාථාව තුල තිබෙනවා නිවන් රසයක්. සාමාන්‍ය ලෝකයා හිතනවට වැඩිය වටිනාකමක් මේක තුල තිබෙනවා. හරියට අර නෙල්ලි ගෙඩියක රසය තුලින් මතුවෙන මිහිරි රසය වගේ මේ ගාථාව තුල මේ අනිත්‍යතාව ගැන කියවෙන නමුත් මෙතන නිවන් රසය අතුල් වෙලා තිබෙනවා. ඒක තමයි අනිච්චාවත සංඛාරා සියලු සංස්කාරය. නැත්නම් සංස්කාරය ඒකාන්තයෙන්ම අනිත්‍යයි. ඒහි ස්වභාවය. ඇතිවීම සහ නැතිවීමෙහි ස්වභාවයයි. ඒවා ඒ ස්වභාවයයි. උපාද බය ධම්මිනෝ. ඒවා ඇති වී නැති වියෙත්. ඒවා ඇති වී නැති වියෙත්. ඒ එම නිසා ඒ වායේ සංසිඳීමම සැපයකි. ඒ වායේ සංසිඳීම සැපයකි. මේ සංසිඳීම කියලා කියන්නේ මෙතන නිවනයි. සංස්කාරයන්ගේ සංසිඳීම කියලා කියන්නේ අර හිටපු මිනිහා මැරුණයි කියන එක නෙවෙයි මෙතන කියන්නේ. මෙතන නිවනයි. ඉතින් මෙතන මේ විස්තර කළ යුතු ගැඹුරු අදහසක් මෙතන තිබෙනවා. පළමුවෙන්ම අපි සංස්කාර කියන වචනේ මේ පින්නතුන් අහලා ඇති කොතිකුත් තේරුම නොදත්තත් දැන් පංචස්කන්ධයක් ගැන කියනකොට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියවෙනවා. අපි බෞද්ධයින් හැටියට අපි අපේ කියලා කියන මේ ශාරීරික කූඩුවත් ඇතුළු මේ අපේ පැවැත්ම බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මෙන්න මේ කොටවල් පහෙන් රූප ගොඩක් තියෙනවා වේදනා ගොඩක් තියෙනවා සංඥා කියලා කියන හැඳිනීම් ගොඩක් තියෙනවා වේදනා කියන්නේ දුක් වේදනා පමණක් නෙවෙයි දුක් සැප කියලා කියන કોઈ මේ විඳීම් අපි කියමු විඳීම් ගොඩක් රූප ගොඩක් විඳීම් ගොඩක් ඊළඟට හැඳිනීම් ගොඩක් ඊළඟට සංස්කාර කියලා කියන්නේ අපිට සාමාන්‍ය තේරුම් ගන්න පහසු නිසා අපිට කියන්න පුළුවන් සකස් කිරීම ගොඩක් කියලා. නමුත් ඒක හිතා ගන්න තියෙන්නේ අපි මේ සකස් කිරීම කරන්නේ සිත කය වචනය කියන මේ ත්‍රිවිධද්්වාරයෙන් කායෙන් වචනයෙන් සිතෙන් මේ වයින් නොයෙකුත් විදිය සකස් කිරීම රාශියක් කරනවා. ඒ සකස් කිරීම කරන්නේ චේතනා බලාපොරොත්තු ඉලක්ක ওই විදිය දේවල් නිසායි. තණ්හාව නිසා කොටින්ම කියතොත්. ඒ විදිහේ හිත ඇතුලේ කෙරෙන මමත්වයේ අනුගිය සකස් කිරීම රාශියකුයි මේ සංස්කාර වචනෙන් හැඟෙන්නේ. ඊළඟට විඥාන කියලා කියන්නේ හිතයි. ඒ විදිහට විඥාන කියලා කියන්නේ ඒත් හිත ගොඩක්. ওই විදිහට ගොඩවල් පහක් හැටියට දක්වනවා. දැන් මෙතන මේ සංස්කාර ධර්මයේ හඳුන්වලා තියෙන අනිත් ඒවා ගැන එක එකක් විස්තර අනවශ්‍යයි මේ අවස්ථාවට සංස්කාර හඳුන්වලා තියෙන බුදු පියාණන් වහන්සේ උපමාවකින් උපමාවක් දිය හැකි නම් සංස්කාර ගොඩට ඒ කෙසෙල් කඳ කෙසෙල් කඳ කියන එක හරයක් අරටුවක් නැති බව අපි දන්නවා. එහි නිස්සාර බව. නමුත් බැලු බැලමට එක සාරවත් හරයක් තිබෙන එකක් හැටියටයි පේන්නේ. බොහොම මෘදු හරයක් ඇති දෙයක් හැටියටයි පේන්නේ. ඇතුළත පට්ට ගහලා බලනකොට මෙතන ගන්න දෙයක් නැහැ. අන්න ඒ වගේ දෙයක්. එතකොට සංස්කාර කියන එකත් ඒ බුදුරජාණන් වහන්සේ දක්වනවා මේ අපේ චේතනා, ප්‍රාර්ථනා, නොයෙකුත් විදිහේ තණ්හාව නිසා ඉදිරිපත් කරන අරමුණු මේ හැම එකකම තිබෙනවායි. ඒ වායේ ඒ හැම එකක්ම ඊටාම සියුම් මන්දමින් ඇතිවීම නැතිවීම රාශියක් පමණයි කියලා. අන්න ඒ தત્ත්වය සාමාන්‍යයෙන් පේන්නේ නැහැ. නිසා තමයි දැන් සංස්කාර පිළිබඳව මෙනෙහි කරනකොට ඒවා තුන් ආකාරයකින් දක්වනවා. අරමුණක සමහර අරමුණක තිබෙන්න පුළුවන් අරමුණක් ඝන හැටියට ගන්නවා. අපි එකක් හැටියට ගන්න පහන් දැල්ලක් ජල ධාරාවක් පවා ඒක රාශියක්. ඒක බැලුව බැලමට පේන්නේ නැහැ. සැලකිල්ලෙන් බැලුවොත් පමණයි පේන්නේ. ඒ වගේම අපේ ක්‍රියාවලිය කරන කටයුතු ඒ හැම එකකම අතක් පයක් එසවීම ආදී පවා එතන ක්‍රියාවලියක් එතන චලන රාශියක් තිබෙනවා. ඔන්න ওই විදිහට මේ සංස්කාර පිළිබඳ ඝන සංඥාවක් ලෝකයා තුල තිබෙනවා. ඒ ඝන සංඥාව නිසාම එහෙම නැත්නම් ඝන සංඥාව තිබෙන්නේ තණ්හාව නිසායි. තණ්හා ලාටුවෙන් අලවලා මේ සියුම්ව සිදුවන ඇතීම් නැතිම් රාශිය අමතක කළා. ඒ අමතක කරන්න උපකාර වෙන්නේ අවිද්‍යාවයි. අවිද්‍යාවයි තණ්හාව එකතු කරගෙනයි මේ සංසාර ගමන අපි යන්නේ. එතකොට අවිද්‍යාව කියන අන්ධකාරයේ අඳුරේ නොදැන්මේ මෝහය තුල තණ්හාව නිසා ආසාව නිසා මේ කියපු මේ ගොඩවල් ටික එකතු කරගෙන එකක් හැටියට ඝන සංඥාවෙන් අරගෙන ඒවා පිළිබඳව උපාදාන හැටියට දැඩිව අල්ලගෙන පැවැත්මක් මවා ගන්නවා භවයක් මවා ගන්නවා මේ මවාගත්තු පැවැත්ම භවය මේක අනිත්‍යයි අනිත්‍ය බව දන්නේ නැතුව නිත්‍ය හැටියට අරගෙන මේක උඩ සියලුම මේ නැටුම් කෝලම් ඔක්කොම සංගීත හැම එකක්ම පවත්වනවා අන්තිමට මේවා බිඳලා යන අවස්ථාවට ඒක හැම එකක්ම ශෝකාන්ත නාට්‍යයක් බවට පත් වෙනවා ජීවිතයේ තත්වයත් ඒකයි ඉතින් අර ශෝකාන්ත නාට්‍යයට හේතු වෙන්නේ උපත්යෙන් ලැබූ ශරීර කූඩුව නොයෙකුත් ආකාරයෙන් අලංකාර කරගෙන හැඩ වැඩ දාගෙන මේක පිළිබඳව තමනුත් ඇති කරගන්නවා. අර කියාපු විදිහට සිතෙන් කයෙන් වචනෙන් සංස්කාර ඇති කරගන්නවා. සකස් කිරීම ඇත්ත වශයෙන්ම හැඩ වැඩ දැමීමත් ඒක කාය සංස්කාරයක් කියලා දක්වනවා. මේක පිළිබඳව Taman වචනෙන් පාවිච්චි කරනවා නම් හොඳයි ලස්සනයි රමණීයයි සුරූපයි කියලා ඒක පිළිබඳවත් ඊට වචනෙන් ඊළඟට හිතවිල්ලත් එහෙමයි. ඕක Taman ඇති කරනවා වගේම මේ දකින අනිත් ඇත් ඇති කරගන්න. ඔන්න ඔය වෙනසයි මහා කාල ස්වාමින් වහන්සේට විදර්ශනාට උපකාර වෙන්නේ නැත්තේ. අපි මේ හිතන සාමාන්‍ය අදහස නොවේ. මේ සංස්කාරවල අනිත්‍යතාව දැන් මේ ටිකකට කලින් මේ ටිකකට කලින් මේ දැරියගේ ශරීරය දැක්ක කෙනෙකුට මේ නැවත නැවත බලන්න හිතෙන තරම් සුරූපී දැන් කොහොමද මේකේ తත්වය කියලා අන්න ඊළඟට අර ඇතිවීම නැතිවීම ස්වභාවය මෙනෙහි කරා ඒකට ශරීරය පිළිබඳවත් එහෙමයි ඒ වගේම වේදනාවන් සංඥාවන් සංස්කාර විඥාන කියන මේ හැම එකකම ඇතිවීම නැතිවීම ස්වභාවයයි මේක සිහිපත් කිරීම තුලින් කරන්නේ මොකක්ද අර සංස්කාර ඉපදවීමේ ශක්තිය ඒක මර්ධනය කළා සංස්කාර සමනය කරනවා සංසිඳවනවා එතකොට බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මේ සංසිඳීම් සුවයක් නිවන කියලා කියන්නේ සංසිඳීම් සුවයක්. පැවැත්ම පැවැත්ම කියන එක දැඩිව අරගත්තු හැම කෙනා තුලම තිබෙනවා පැවැත්මට ඇල්ම කියලා කියන්නේ එහෙම නැත්නම් මේ ශරීර කූඩුවට ඇල්ම කියලා කියන්නේ ඒක උපමාවට කියනවා නම් දැන් යම්කිසි කුරුල්ලෙක් කූඩුවට ඇල්මක් ඇතිව මේ කූඩුවෙන් පිට වෙලා ගියත් නැවතත් ආපහු කූඩුවට එනවා. අන්න වගේ අපි මේ ශරීර කූඩුවට ඇල්මක් ඇති කරගන්න තාක් මරණ මොහොතේ කොයිකම් ආකාරයකින් හෝ කර්මානුරූපව වෙනත් කූඩුවක් ඉදිරිපත් වෙනවා. ඒ කූඩුවට ඇතුල් වෙනවා. අපි කැමැති හෝ අකමැති හෝ ඒක තිරිසනෙකුගේ රූපයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට දෙවියෙකුගේ බ්‍රහ්මයෙකුගේ රූපයක් වෙන්න පුළුවන්. ඒ කොයි විදිහේ රූපයක් කර්මානුරූපී දිවන්ත අපි ඒකට කැමැත්තක් ඇති කරගෙන. ඒක නිරය සත්වයෙකුගේ රූපයක් වෙන්න පුළුවන්. ඒකට ඇතුල් වෙනවා. මොකද මේ මේ මේකේ தત્ත්වය යථා තත්ත්වයේ තේරුම් නොගත්තු නිසායි. සංස්කාරවල යථා තත්ත්වයේ තේරුම් නොගත්තු නිසායි. ඉතින් මේ කූඩුව සකස් වෙලා තියෙන්නේ මොනවයින්ද? අපි මේ උපමාව තව ටිකක් විස්තර වශයෙන් කියනවා උපමාවට අදාළ හැටියටම පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකයේ මේ බාහිරවත් තමන්ගේ ශරීරයත් සකස් වෙලා තිබෙන මූලික මේ ධාතු හතර මේ මහා භූත ධර්ම කියලා කියන ඒ මූලික කාරණා හතරයි මූලික ධාතු හතරයි මේවා මේ මහා භූත කියලා කියන්නේ මේවා අපි හිතන වගේ අතින් අල්ලන්න පුළුවන් ඇහින් දකින්න පුළුවන් දේවල් නෙවෙයි ඒවා රාශි වශයෙන් ඒක රාශි වෙලා එකතු වෙලා මිශ්‍ර වෙලා අපට එක එක දේවල් මවලා පෙන්නනවා වැඩියෙන් ඝන ස්වභාවය ඇති දෙයට අපි පොළවේ කියලා කියනවා දියාරු ස්වභාවය ඇති දෙයට මූදේ කියලා කියනවා ওই විදිහට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූතිය හතර දෙනා අපිව මුලා කරමින් මේ සංසාරයේ දිගට ගෙන යනවා. එතකොට අර විදර්ශනා බුද්ධියට වැටහෙනවා. විදර්ශනාත්මක වශයෙන් අරවා අර ඝණය ලිහිලා යනකොට ඝන සංඥාව කියලා අර දැඩිවගත්තු මේ එකක් කියන හැඟීම ලිහිලා යනකොට ඔන්න ඊළඟට ටිකෙන් ටික පේනවා මේක රාසියක්. රාසි සංඥාව කියන එක මතුවෙනවා. ඝන සංඥාව සාමාන්‍ය ලෝකයා තුල තිබෙන්නේ. රාසි සංඥාව විදර්ශකයාට ක්‍රමක්‍රමයෙන් නැති වෙන්න පටන් ගන්නවා. ඒ රාශි සංඥාව ඇති වෙන්න උපකාර වන්නේ ගැඹුරින් කියනවා නම් නාම රූප ධර්ම පිළිබඳ අවබෝධයක්. මෙතන තිබෙන්නේ පුද්ගලයෙක් මමෙක් නෙවෙයි මෙතන තියෙන්නේ නාම නාම ධර්ම රූප ධර්ම කියලා කියන මේ සිත පිළිබඳ தත්වයකුත් මේ අපි කය කියලා කියන මේ தත්වයක් මෙන්න මෙච්චරයි මෙතන තිබෙන්නේ කියලා ඒ අවබෝධය වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර කියලා කියන ඒ නාම ධර්ම ටිකත් මේ ධාතු හතරෙන් සකස් වුණු මේ රූප කියන කොටසත් මේකයි අපි මේ මම මාගේ කියලා ගන්න කියන ඒ අවබෝධය ඇති කරගත්තු අවස්ථාවේ තමයි අන්න එතකොට හැම දෙයක්ම පේනවා අර රාසියක් ගොඩක් හැටියට පේන්නේ මොකද අර එක එකක් තුලම අවබෝධ වෙනවා මේ මෙතන මමයි ඉන්නේ මෙතන මමයි ඉන්නේ කියලා විදර්ශනා කරන තැනැත්තාට අර එක එකක් වෙනුවෙන්ම වැටහෙන අවස්ථාවේදී ඒ හැම එකක්ම වෙන වෙනම ඇති වෙන පැවැත්මක් හැටියට පේන්න පටන් ගන්නවා. මේක අපි එක පැවැත්මක් හැටියට ගත්තට දැන් තම තමන්ගේ ජීවිත ගැන හිතලා බලනකොට ඒ ජීවිතයේ ඒ අවස්ථාවල් ගත්තු ඡායාරූප ගොඩක් එකතු කරලා බලන්න. කුඩා උපන් අවදියේ එහෙම නැත්නම් ලාබාලයේ කෙලිලොල් අවදියේ ගත්තු ඡායාරූප ඊළඟට තරුණ වයසේ ඒ නොයෙකුත් විදිහේ හපංකම් කරපු කාලය ඊළඟට මැදි වයසේ මහලු වයසේ ওই ඡාරූප පිළ එකතු කරලා ගත්තාම ඒත් අපි බය නැතුව කියන මේ මමයි මේ මගේ පොඩි කාලේ මේ මගේ තරුණ කාලේ මේ මගේ කියලා ඒ මම කවුද කියලා අහුවම මම එතනට උත්තර නැහැ ඔන්න ඒක අර ඝන සංඥාව නිසා අපි ලෝකයා ඇති කරගන්න සම්මුති වශයෙන් නැති කරගන්න මුලාව. ඕක විනිවිද දකින්න පුළුවන් තම තමන්ටමයි වෙන කෙනෙකුට ඕක කරන්න බෑ. තර්කයෙන් ඕක කරන්න බෑ. ඒක කරන්න තියෙන්නේ අර විදියට යම්කි මහා කාල ස්වාමින් වහන්සේ වගේ අර විදියට ශීලයේ හොඳට පිහිටලා සමාධිය වඩලා අර ගැඹුරු භාවනාවකින් මේ අපිට කලකිරෙන්න තිබෙන්නේ මෙන්න මේ කලකිරිය යුතු දේවල් පිළිබඳව නෙවෙයි ලෝකයා කලකිරෙන්නේ අපි මේ කලකිරනවා කියලා හිතන්නේ සමහර විට තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට නොවුනහම ඒ කලකිරීමකුත් ලෝකයේ තිබෙනවා. ඒක නිසා තමයි දිවි නසාගන්නෙත් සමහරු. නමුත් එහෙම මේ සංසාරයෙන් මිදෙන්න බෑ. මේක ඇත්ත වශයෙන් කලකිරෙන්න තිබෙන්නේ මෙන්න මේ පංචස්කන්ධය කියලා කියන මේ ගොඩවල් පහයි. මේ ගොඩවල් පහ තමයි මේ ගොඩවල් පහ පිළිබඳව මම මාගේ ළඟීම ඇති කර ගැනීමම සංස්කාරයක් කියලා දක්වනවා. රූපේ ආත්මයක් හැටියට දැකීමත් එසේ සැලකීමත් සංස්කාරයක්. ඒක මේ තියෙන රූපය තමාගේ එකක් හැටියට සලකනවා. වේදනාව තමාගේ එකක් හැටියට සලකනවා. ওই විදිහට සිත තුලින් ඇති කරගන්නා සකස් කිරීම ගොඩක් තුලිනුයි මේ පැවැත්මක් කියලා භවයක් කියලා දෙයක් නැවෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ මෙන්න මේ පැවැත්ම වෙනුවට නැවැත්මක්. මේ සංසාරේ සම්පූර්ණයෙන්ම මේක දුක් ගොඩක් කියන එකයි බුදු පියාණන් වහන්සේගේ දේශනාව. තනිකරම මේ මුළු මහත් පංචස්කන්ධයම අපි මේ සැපේ කියලා ගන්න දේවල් හිටන් ඒ ඔක්කොම එකතු කළා. බුදුරජාන් වහන්සේ බය නැතුව කියනවා මේ තනිකර පංචස්කන්ධයම දුක් ගොඩක් කියලා. ඒක අවබෝධ කර ගැනීම සාමාන්‍ය ලෝකයට අමාරුයි. මොකද මේවායේ මේ අර ඝන සංඥාවෙන් ගත්තු එහෙම නැත්නම් සුභ සුභ අරමුණු ගැනීම නිසා සුභ අරමුණු වශයෙන් මේවා සුභයි හොඳයි කියලා ගැනීම නිසා අවිද්‍යාව වශයෙන් මෝහ වශයෙන් ඒවා අමතක වෙනවා එහෙම ස්වභාවයක් තිබෙනවා නමුත් බුදු පියාණන් වහන්සේ දක්වනවා මේ පංචස්කන්ධය ගැන කලකිරීමක් ඇති කරගන්නේ නැතුව මේවා පිළිබඳව නොවැල්මක් ඇති කරගන්නේ නැතුව කිසිදාක සංසාරයෙන් මිදෙන්න බෑ කියලා අන්න ඒක නිසා තමයි කෙනෙක් ව්‍යාපාරිකයෙක් හෝ ඒවා මහා අර්ථ මහා උගතෙක් හෝ වේවා තව නොයෙකුත් දේවල් ලබාගත්තු කෙනෙක් හෝ වේවා ඒ තැනැත්තා මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් අර විදියට දුක් මහන්සි වෙලා විදර්ශනා වඩලා මේ தත්ත්වය අවබෝධ කරගන්න තාක් මේ සසරින් මිදීමක් මේ නියම සැනසීමක් ලබා ගන්න බෑ. එතකොට සංස්කාරයන්ගේ සංසීදීමයි තේසං භූප සමෝ සුඛෝ කියලා කිව්වේ ඒකයි. මේ සංස්කාරයන් සමනය කිරීම සංසිඳ වීමම සැපයක් කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ඒ සංසිඳ වීමට හේතු වෙන්නේ අන්න අර ප්‍රඥාවයි අවබෝධයයි විදර්ශනා ඥාණයයි. මේවායි යථා තත්වය. එතකොට මේන් අපිට හිතා ගන්න පුළුවන් මේ පංචස්කන්ධය පිළිබඳව නැත්නම් පැවැත්ම පිළිබඳව බුදු පියාණන් වහන්සේ ධර්ම මතය. දැන් මේ හැම කෙනෙක්ම වගේ අහලා ඇති බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ හැඳින්වෙන්නේ ලෝකයේ සිටින අනුත්තර අනුත්තර ශල්‍ය වෛද්‍යවරයා, ඒ වගේම බිෂප් වෛද්‍යවරයා හැටියට ඒකම තමයි අපි ඔය අනිතර අහලා තිබෙන ඔය කවි වල එහෙම තිබෙන්නේ සත්හට වන බව දුකට වේදානන් කියලා. අර ලෝ වැඩ සංග්‍රහයෙම කියවෙන්නේ සත්හට වන බව දුකට වේදානන් බුදු පියාණන් වහන්සේට নমස්කාර කරනකොට කියන්නේ සත්වයාට තිබෙන භව දුක්ඛයට පැවැත්ම කියන දුක වෙන දුක් නෙවෙයි. පැවැත්ම නැමැති දුකට බෙදකම් කරන බෙදදුරුතුමා තමයි බුදු පියාණන් වහන්සේ. මුළු මහත් පැවැත්මම ඒ විදිහට උපමා කරලා තියෙනවා. ඊට සංසන්දන සමාන කරලා තියෙනවා. ධර්මයේ දුකක් හැටියට. මොකද ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට අදාළ නිසා මේ හැම එකක්ම අනිත්‍යයි. මේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස කියලා කියන ඒ ඒ ඔක්කොම සිද්ධ වෙන්නේ අන්න අර ඝන සංඥාවෙන් මේවා නිත්‍ය හැටියට අල්ලගෙන සිටීම නිසායි. ඒක තුලින්ම ඒ වෙන්වීමේ දුක එනවා. ඒ අනිකුත් සංසාර දුක් ස්වභාවය එනවා. ඉතින් ඒක නිසා අපි අර වෙදතුරුතුමාගේ උපමාව ගත්තොත් දැන් අපි හිතලා බලමු නොයෙකුත් විදිහේ සමාජ සංස්කරණ ආර්ථික ක්‍රම ඔය කොයි වනේත් අපි උත්සාහ කරනවා මේ සමාජය සැපවත් කරන්න. නමුත් ඇත්ත වශයෙන් අපි කල්පනා කරන්න ඕන ධර්මයේ නියම ගැඹුරු පරමාර්ථය මේ සත්වයා හැමතිස්සෙම භවයේ රඳවා ගන්න නෙවෙයි. ක්‍රමක්‍රමයෙන් අනුපිළිවෙල කතාවෙන් බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළ අන්තිමට චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා කියන චතුරාර්ය සත්‍යයෙන් ඒ දේශනාව කුළු ගන්වන්නේ මොකද මේ ලෝක සත්වයා සිටින භව රෝහලෙන් දැන් අපි හිතමු මේක රෝහලක් කියලා. මුළු මහත් පැවැත්මම රෝහලකට සමාන කරන්න පුළුවන්. දැන් අපි කල්පනා කරලා බලමු දැන් රෝහලක සංවිධානයක පැවැත්ම ගැන රෝහලකට අවශ්‍ය වෙනවා ඒ රෝගීන්ගේ ඕනෑ එපාකම් පිරිමසා ගන්නට සුදුසු විදිහේ සංවිධානයක් ඕන වෙනවා. වෛද්‍ය පිරිසක්, උපස්ථායක පිරිසක්, ওই විදිහේ විශාල පිරිසක් ඒ රෝගීන්ට උපස්ථාන කිරීම සඳහා යොදවන්න වෙනවා. නමුත් ඒ පරමාර්ථය මොකක්ද? ඒකට ඇතුල් වෙන රෝගිය හැමදාම එතන තියාගන්නද? සමහර විට හේතු දක්වන්න පුළුවන් කවුරු කවුරුත් දුවපත් වෙලා ගියොත් එහෙම ඒ දොස්තරලාට රස්සාව නැති වෙන උපස්ථායක උපස්ථායිකාවන්ට රස්සාව නැති වෙන ඒක නිසා ඔක්කොම මෙතන තියාගන්න ඕන රෝහලේ. එහෙම එහෙම කවුරුවත් මෝඩයෙක් මිසක් එහෙම කවුරුවත් හිතන්නේත් නැහැ. නමුත් ඔන්න ඔය විදිහේ දෙයක් මේ පැවැත්ම ගැන කල්පනා කරලා බැලුවම අපිට හිතන්න තිබෙන්නේ කොයි විදිහේ සමාජික වශයෙන් මේකේ தત્ත්වය නගා සිටුවත් ආර්ථික වශයෙන් නගා සිටුවත් සනාතන වශයෙන් සත්‍යයක් තමයි මේ භවය දුකක්. මේ தત્ත්වයේ පමණක් නෙවෙයි චක්‍රවර්ති කාලයේ පවා චක්‍රවර්ති රජ කෙනෙක් පහළ වුණාම තියෙන ඒ සැප සම්පත් ඒවා පවා අනිත්‍යයි කියලා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා. ওই ලොකුවට හිතන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ඒවත් අනිත්‍යයි. කොටින්ම බුද්ධ දේශනාව පවත්වනකොට අර සිංහයේ ගර්ජනා කරනකොට රජවරුන්ගේ මඟුල් අහස්තීන් පවා අයේ තැති අරගෙන දන්වැල් කඩාගෙන මල මුත්‍ර හෙලමින් දුවන්න වගේ බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයින් පවා අනේ අපි මෙච්චර කල් හිතන් හිටියේ අපි නිට්ටයයි අපි අනිත්‍යලු කියලා ඒ විදිහට බය වුණු සංවේගයටපත් වුණු බව ධර්මයේ සඳහන් වෙනවා. අන්න ඒක නිසා අපි හිතන්න තියෙන්නේ අර උපමාව අනුව බුදු පියාණන් වහන්සේ වෙදදුරු හැටියට වෛද්‍යවරයෙක් හැටියට කළේ මේ භවය මේ පැවැත්ම නැමැති මේ රෝහලෙන් මේ රෝහලේ ඉන්න රෝගීන්ට බුදුරජාන් වහන්සේගේ අමෘත ඖෂධය නිවන් අමා ඖෂධය දීලා යම් කිසි මට්ටමකින් මේ සුවපත් කරලා සෝවාන් මට්ටමින් හෝ සකදාගාමි මට්ටමින් අනාගාමි මට්ටමින් අරහත් මට්ටමින් හෝ සුවපත් කරලා හැකිතාකින්මනින් මේ රෝහලෙන් පිට කරන එකයි. මේ රෝහලෙන් පිට කිරීම සඳහායි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ. නමුත් බොහෝ දෙනා කල්පනා කරන්නේ මේක රෝහලක් හැටියට හිතන්නෙත් නැහැ. පැවැත්ම අලංකාර කරගෙන, පැවැත්ම ස්ථිර කරගෙන, පැවැත්ම ලස්සන කරගෙන මේකටම ආවඩමින් මේ සංසාරයේ දිගට ගෙන යන ශාසනය ඉක්මනින්ම විනාශයට අභාවයටපත් වෙන්නේ, ශාසනය අමතක වෙන්නේ අන්න අර නිවන් ඉලක්කය නැතිවීමෙනුයි. ඒකොට බුදු පියාණන් වහන්සේගේ දර්ශනය අනුව මුළු මහත් සාංශාරික පැවැත්ම අපි කාටවත් පිළිගන්න වෙනවා. කොයිතරම් සැප සම්පත් තිබුණත් මේවා වැඩි කරගත්තත් යම්කිසි අවස්ථාවක අර ව්‍යාපාරික මහා කාල ඒ වෙලෙන්දට හෙළුණා වගේ මේ හැම එකක්ම අතහැරලා යන්න වෙනවා. එකක්වත් අපි පිටිපස්සෙන් යන්නේ නෑ නේද කියලා අන්නේ විදිහේ තත්වයකට එනවා හැමදෙනාම. ওই තත්වය දැකලායි බුදු පියාණන් වහන්සේ නියම ආරෝග්‍ය හැටියට දැක්වේ නියම ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං සාමාන්‍ය ලෝකයේ ආරෝග්‍ය කියලා කියන එක එකත් ලාභයක් තමයි. නමුත් නිවනයි පරම සැපත. අන්න ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ ඒ දර්ශනය අනුව බලනකොට අපි මේ හිතන විදියට ඇඳුමේ ප්‍රමාණයට ශරීරය කපන්න ඉඩක් නැහැ. ඒ පුද්ගලයාගේ යම් කෙනෙකුගේ මේ පිරිස් කෙලවර හරි සමහර විට එදිනදා ආහාරයක් නැතිව අඳින්න වස්ත්‍රයක් නැතිව කෙනෙක් හරි හිටියක් සංසාරේ කර්මානුරූපයේ தત્ත්වේ පහළ වුණත් අතීතයේ බණ භාවනා කළා. අන්න එතකොට ධර්මය අහනකොට ඒ ධර්මානුකූලව ප්‍රඥාව කියලා කියන ලෝකේ හැම ධනෙටම වඩා තස්මා පඤ්ඤාව ධනේන සෙය්‍යෝ කියලා ධර්මයේ දක්වලා තිබෙනවා. මේ ප්‍රඥාවම ධනයට වඩා උසස්. කොයිතරම් මහා කෝටිපතියෙක් හිටියත් ඒ තැනැත්තට ප්‍රඥාව නැත්නම් ඒ තැනැත්තා ඊ타මත්ම බරපතල සමහර විට මහා පරිහානියකට විපතකට වැටෙන ප්‍රපාතයකට වැටෙන මත්පැන් ආදියට යට වෙනවා. එතකොට නියමම ධනය තමයි ධනයටත් වඩා උතුම් දේ තමයි ප්‍රඥාව කියන එක. ප්‍රඥාව කියන එකෙත් ගැඹුරුම එක තමයි අර විදර්ශනා ප්‍රඥාව. මේ සාංශාරික தત્ත්වයේ ජීවිතය පිළිබඳව යථාර්ථය යථාර්ථය අවබෝධ කර ගැනීමයි. මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ බුදු පියාණන් වහන්සේ දක්වා දාල ප්‍රතිපත්ති මාර්ගයනු ශීල සමාධි ප්‍රඥා කියලා කියන අන්නේ ප්‍රතිපත්ති මාර්ගයෙන් මෙන්න මේ Taman ප්‍රතිපත්ති මාර්ගයේ යමින් අර කියාපු විදියට බුදු පියාණන් වහන්සේ දුන්න නිවන් අමා අමෘතය ඒ අනුභව කරමින් ඒකයි රසායනය අනිත් ඔක්කොම දේවල් ලෝකයේ සමාජයේ දිනු කර ගැනීම සඳහා කරන දේවල් අන්න අර රෝහලේ රෝහලේ සාමාන්‍ය తත්වය ජීවන తත්වය ඒවා කියනෝනේ ජීවන తත්වය නගා හිටුවීමට ඒ වැටු ආදී ඒවා දිනු කරගන්න රෝගීන්ට එදිනදා හොඳට ආහාර පාන දෙනවා තව අනිකුත් වැටු ආදිය දෙනවා ඒ උපස්ථායකින්ට ඒ කටයුතු ඔක්කොමත් කරෙන්න ඕන නමුත් ඒකකවත් පරමාර්ථය අර රෝගියා ලෙඩා හැමදාම ඉස්පිරිතාලේ තියා ගැනීම නෙවෙයි. පුළුවන් ඉක්මනින් ටිකට් කපන එකයි. පුළුවන් ඉක්මනින් ටිකට් කපන එකයි. වැඩිකල් මේකේ ටිකට් කැපිල්ල කරන්න හම් වෙන්නේ නැහැ සාසනේ. මේ බුද්ධෝත්පාද කාලයක අවසාන කාලය නිසා බොහෝ විට දිගටම රෝගී වෙලාම ඉන්න සිද්ධ වෙනවා. ඒකයි මේ භයානක නිසා අබුද්ධෝත්පාද කාලේ එනකොට හැමදාම මේ රෝහලින් පිට වෙන්න කවදාවත් හම්බ වෙන්නේ නැහැ. බුදු කෙනෙක් පහළ වුණාම පමණයි. භවයෙන් නැමැති රෝහලෙම ඉන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා මේ විදිය විදර්ශනාත්මක ධර්මදේශනා ආදී ගැන විශේෂයෙන් උනන්දු වෙන්න ඕන තම තමන්ගේ ජීවන මට්ටමකේ බඳු වුණත් අනිකුත් ලෞකික ඉලක්ක අර මහා කාල උපාසකතුමාටත් පුළුවන් වුණා අර කියාවෝ මහා කාල සහ සමාගම තව දියුණු කරගෙන මහා ඊටත් වඩා විශාල ධනස්කන්ධයක් ලබා ගන්න. නමුත් මොකද කරේ අර ඔක්කොම අතහැරලා ඔක්කොම අතහැරලා අමුදරුවන් පවා අතහැරලා ගිහිල්ලා පැවිදි වෙලා තමයි අර තත්ත්වය ලබාගත් යන්නේ මේ විදිහට අපි මේ මේ වයින් ආදර්ශ ගත යුතුව තිබෙනවා. එතකොට මේ හැම දිනාම අද මේ වටිනා පොය දවසේ ඒකට ආරම්භයක් වශයෙන් තමයි මේ බොහෝ දෙනෙක් සිල් සමාදන් වෙලා තිබෙන්නේ. මේ විදිහේ දේවල් පවා මේවා හෙලා දකින්න නරකයි. සමාජයෙන් වෙන් වෙලා ධනෝපාර්ජන කටයුතු වලින් වෙන් වෙලා එක තැනකට වෙලා මොකද්ද මේ කරන්නේ සුදු රෙදි ඇඳගෙන කියලා ඒ විදිහට සමහර කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් මෙන්න මේක තමයි නියම බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ පිළිවෙතට හුරු වීමයි. පොහොයාට සිල්ලේ අතීතයේ පවා බෞද්ධ පින්වතුන් තම තමන්ගේ නිවෙස්වල කුඩා දරුවන්ට පවා මේ සිල් සමාදන් වීම සිරිතක් වශයෙන් දක්වලා තිබෙනවා. පොහොය අටසිල් පුළුවන් කෙනෙක් කී විදිහට ඊළඟට දසසිල් සමාදන් වුණා. තවත් කොයි ආකාරයකින් නමුත් යම්කිසි ශීලයක පිහිටන්න සිද්ධ වෙනවා අර ධර්මයේ කියලා තිබෙනවා. ඉන්ද්‍රිය සංවරය ශීලය මේවා අවශ්‍ය වෙනවා. අපේ සිත එකඟ කර ගැනීමට අවශ්‍ය වෙනවා කය වචන හික්මවා ගැනීම. සමාජයට වෙන උපද්‍රව ගැන පමණක් සලකලා නොවේ. තමන් මේ ප්‍රාණඝාත අදින්නා දාන ආදී කටයුතු කරන්නේ මේ දෙපැත්තටම. දෙපැත්තටම හිංසාවක් වෙන නිසා කෙනෙක් මරණකොට කෙනෙකුට හිංසාවක් කරනකොට ඒ හිංසාව Tamanට වෙලා සමහර විට ඒ වුණ හිංසාවට වඩා විශාල ප්‍රමාණයක් Tamanට හිංසාව සිද්ධ වෙලා අර හිත නිසා දැන් කෙනෙක් මරනවා කියන කෙනට ඒ තැනැත්තා ටික වෙලාවකින් අන හදි ඉක්මනින්ම මැරුණා නම් ওই වෙඩිල්ලක් එහෙම තියලා බොහොම සුළු වෙලාවයි ඒ තැනැත්තා දුක විඳිනවා පේන්නේ. නමුත් Taman ඒකට විඳින දුක ඒ වගේ සිය දහස් ගුණයක් වැඩි. ඒ මොකද අර කර්මය නිසා, බරපතල කර්මයක් නිසා. ඒක නිසා තැවෙනවා හිත තැවෙනවා ඒ වගේම ඒවා කර්මානුරූපව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන කොයිතරම් දුර යනවද කියලා. අන්න ඒක නිසා තමයි මේ ශීලය කියන එක අපි අර සමාජය ගැන දැන් හැමදෙනාම තමන් අමතක කරලා සමාජය ගැනම හිතනවා. මෙතන අන්තිමට මේ සමාජය කියන එක සමස්තයක් හැදුනේ මොහොකින්ද කියන එක කල්පනා කරන්නේ. පුද්ගල ඒකකේනුයි සමාජයක් හැදෙන්නේ. පුද්ගලයා අමතක කරලා සමාජයක් නැහැ. ඒක නිසා මේ සමාජය කියන එක නිකන් වචනයක් වචන මාත්‍රයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කවුරුත් සමාජය වෙනුවෙන් සමාජය වෙනුවෙන් කියලා කියනවා. නමුත් මේ සමාජයට සමාජයක් හැදෙන්නේ ඒක සමස්තයක් හැදෙන්නේ මේ පුද්ගල ඒකකයයි. බුදු පියාණන් වහන්සේ ඒක නිසා මේ පුද්ගල ඒකකට යොමු කරේ. අර විශාල පිරිසක් හිටියත් බැලුවා. කාටද මේ බණ හොඳට පළමුවෙම මේ ධර්මයේ ගැඹුරම හරිය අල්ලගන්න පුළුවන් වන්නේ. මේකේ තිබෙන අවම මට්ටම බලලා මේකට ව්‍යාපාරික බණක් කියලා මෙන්න මේ ව්‍යාපාරික බණ කිව්වොත් මේක දාන කතාවෙන් නවත්ත ගත්තොත් මේ අපටත් බොහොම ප්‍රයෝජනවත් කියලා හිතාගෙන මහා කාල උපාසකතුමාට ඒ විදිහට කියලා නම් ඇත්තු වෙන අනුබිලවල කතාව ගෙනිච්ච දිගටම මහානකම දක්වාම ගෙනිච්ච නෙක්ඛම්මයේ දක්වාම ගෙනිච්ච නිවන් දක්වාම ගෙනිච්ච ඒකයි බුදු පියාණන් වහන්සේගේ පිළිවෙත අපිත් කල්පනා කරගන්න ඕනේ එතකොට මේ බුද්ධ ශාසනයේ නියම පරිමාර්ථය නියම හරය සාර ධර්මය අපි සිහිපත් කරගෙන මේවා මේවා මතු කරගෙනයි මේ ශාසනය අපිට රකින්න වෙන වෙන දේවල් වලින් නෙවෙයි. ඒක නිසා මේ පින්වත්තුන් මේ ධර්ම මාර්ගයට බැහැලා මේ විදිහට වටිනා දවසක තමනුත් සිල් සමාදන් වෙලා යම්කිසි ප්‍රතිපත්තියකට නැඹුරු වෙලා බණ භාවනා කරමින් ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ ධර්ම ශ්‍රවණය සඳහා පැයක් නිෂ්කලංකව මේ අවස්ථාවේ ගත කළා. මේ අවස්ථාවේ තමන්ගේ චිත්තසංතානයේ යම්කිසි වෙනසක් සිදු වුණාද නැද්ද කියන එක මේ පින්වතුන්ට තම තමන් ප්‍රත්‍යක්ෂ කරගත යුතු දෙයක් ඒක පච්චත්තං වේදිතබ්බෝ කියලා කියලා තියෙන නිසා තම තමන්ම තේරුම් ගන්න ඕන තමන්ගේ සිතේ ශ්‍රද්ධාව ඇති වුණාද ශ්‍රද්ධාව අනුව ගිය මේ ප්‍රතිපත්තිය රැකීමට තවත් වීරියක් ඇති වුණාද වීරිය අනුව ගිය යම්කිසි සතිය කියලා කියන සිහියක් ඇති වුණාද ඒ අනුව යම්කිසි තැන්පත්කමක් සමාධියක් ඇති වුණාද යම්කිසි ධර්මයන් පිළිබඳ ගැඹුරු වැටහීමක් ඇති වුණාද කියලා අන්න ඒවා ඇති වුණා නම් අර බුදු පියාණන් වහන්සේ මේ ධර්ම ශ්‍රවණාදී ආනිසංස හැටියට දක්වන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ගුණ ධර්ම තමන් තුළ වැඩුණා කියලා හිතා ගන්න ඕන ඒවා තවදුරටත් දියුණුවටපත් කරගනිමින් මේ යන භයානක සංසාර ගමන දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මේන් ගත හැකි උපරිම ප්‍රයෝජනය හැම එකකම අපි හිතන්නේ උපරිම ප්‍රයෝජනය ගන්නයි මේත් මේ කාලේ වචන වලින් කියනනම් අවම ප්‍රයෝජනය නෙවෙයි අවම ප්‍රයෝජනය ගැනීම මෝඩකමක් උපරිම ප්‍රයෝජනය ගැනීමට උත්සාහවත් වීමයි වටින්නේ ඒ උත්සාහයම යම් කිසි විදිහකින් බැරි වුණත් ඒ උත්සාහයම ඊළඟ අවස්ථාවට ඊළඟ ජීවිතයට උපකාර වෙනවා දැන් අසුබ භාවනාව කියන එක සමහර විට සංඝයා වහන්සේලාට පමණක් අයිති දෙයක් හැටියට හිතන්න පුළුවන් නමුත් බොහෝ විට කියනවා අතීතයේ ධර්ම කතාවල සඳහන් වෙන සමහර විට රජ කුමරියක් වැසිකිලි වලක පණුවන් දැකලා අර පුලවක සංඥා කියලා කියන මල සිරුරක පණුවන් වැහුණා මේ තත්වේ නේද කියලා මොහොතකට හිතුවා. ඒක අන්තිමට රහත් වෙන්නත් උපකාර වුණා කියලා සඳහන් වෙනවා. අන්න ඒක නිසා එදිනදා ජීවිතයේ රෝහලකට ගියා. එහෙම නැත්නම් පාරේදී දකින්න ලැබුණ යම් කිසි දෙයක් පහක බලා ගන්න නැතුව ඒක අසුබ කර්මුණක් කරගන්න ඕන. සුභ අරමුණු දිහා නම් අමුතුවෙන් බලන්නද කියලා කියන්න ඕනේ නෑ කාටවත්. අසුබ අරමුණ නම් ඒක බොහොම අමාරුවෙන් කරන්න ඕනේ. නමුත් අසුබ අරමුණෙන් ගත යුතු ප්‍රයෝජනෙ ගන්න ඕනේ වෙන දෙයකට නෙවෙයි. අන්න අර කියාපු විදියට විදර්ශනාත්මක වශයෙන් තමන්ගේ චිත්තසංතානෙට එක මොහොතකටවත්. එක මොහොතකටවත් අර මහා අන්ධකාර රාත්‍රියේ විදුලි කෙටිල්ලක් වගේ. අපොයි පැවැත් මේ தත්ත්වය මේක නේද කියලා තමන්ගේ හිතට දාගන්න ඕනේ. ඒක උපකාර වෙන කවදා හරි නිවනට. අන්න ඒක නිසා අර හිද්ගාතාවේ කියාපු ආකාරයට අර චූල කාලය වගේ සුභාරම්මන බහුලව කුසීතව අය විදියට ජීවිතයක් නෙවෙයි මහාකාල ස්වාමීන් වහන්සේ ගත කළ උදාර ජීවිතය ආදර්ශයට අරගෙන ඒ අනුව යමින් ධර්ම ශ්‍රවණානිසංස වශයෙන් ලබාගත්තු සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්මයන් තවතුරටත් Tamanගේ චිත්තසංතානයේ දියුණු කරගෙන කල්යාණ මිත්‍ර ආශි ලබා බණ භාවනා කරමින් හැකිතාකින් වනින්නේ අති භයානක ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් අත් මිදුණු තුම් අමා මහ නිවනින් සැනසීමට මේ හැම දිනාට මේ කාන්තින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම තම තමන් නම් ඉන්නේ සීමිය පරලෝක ගියා වූ විනාති වෙන්නේ නැතුළු අවීචයේ පට නකනිටා දක්වා වූ යම් තාක් සත්ව කෙනෙක් සිටිනවා නම් ශාසන ආරක්ෂක දෙවිදේවතාවුනුත් ඇතුළු හැම කෙනෙක්මත්